මහා පුරුෂ දේශනා ගල්ගමුවේ ශාසනසිරි ස්වාමින් වහන්සේ ආශිංසනය දානයෙන් උතුම් දානය වන ධර්ම දානය සඳහා නමසුරුව තම දැහැමි ධනය පරිත්‍යාග කළ සෑම දෙනාගේ සම්්‍යක් සංකල්පනා මුදුන්පත් වේවා දැහැමි පැතුම් ඉටු වේවා. පරම සත්‍ය අවබෝධ වේවා. නිවන් මඟ වැටහෙවා. සියලු දුක් වලින් මිදේවා. මරණයක් නැති අමා මහ නිවනෙන් සැනසීම ලබත්වා. පස්තාවනාව ලොව පහළ වී වදාලා වූද మతు පහලවන්නා වූද සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරන ශ්‍රේෂ්ඨ ගාථා රත්නය අර්ථය මේ කුඩා ගතෙහි ඇතුළත් වේ. බුද්ධ ශාසනය යන කුමක්ද යන ප්‍රශ්නය ඇසූ විට බෞද්ධයෝ නොඑක් ආකාර පිළිතුරු දෙති. බුදු සසුන ගැන නොදන්න වුන් විසින් බුදු සසුන ආරක්ෂා වීමක් වේද නොවේමය සසුන යනු පණිවිඩයයි ඇසට නොපෙනෙන දෙවියන් වහන්සේගේ පණිවුඩියයි කියමින් අන්‍ය ලබ්ධිකයන් නොඑක් මිත්‍යා අදහස් ලොව තුල පතුරවා හරින බව අපි දනිමු ඒ පණවිඩ හිස්මුදුනින් පිළිගත් මිත්‍යා මතධාරීහු ලොව බොහෝ ඇත්තාහ ඒ තුලින් ඔහු දෙලොවින්ම පිරිහෙති. ඇත්තෙන් මේ අදෘශ්‍යමාන ਸਰව බලධාරියෙකුගේ පණවිඩ නොව මිනිසුන් අතර පරපුරෙන් පරපුරට පැමිණි අදහස් මේ. මිනිස් මව් කුසක ඉපදී. මිනිස් මව් කුසෙන් මිනිසකු නොහොත් රජ කුමරෙකුව බිහි වී. රජසප විඳ. එහි ඇති නිස්සාර ස්වභාවයේ තේරුම්ගෙන රජසැප අලුයම හෙළූ කෙලපිඩක්සේ අතහැර වනගතව එවකට ಭಾರತೀಯ උසස් යෝගීන්ගේ සම්මත පිරිස් විමුක්තිය ලබන එකම ක්‍රමයයි සැලකූ අත්තකිලමතාන යෝගය පුරා එහිදු අර්ථයක් නැති බව දැන මැදුම් පිළිවෙතින් මෙයින් වසර 2600කට පමණ පෙර බෝධි මූලයේදී ප්‍රඥාවේ කෙලවරට පැමිණීම නම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වී ඒ ආශ්චර්ය මිනිස්යානන් වහන්සේගේ පණිවිඩයේ හෙවත් සසුන අදත් එදාසේ පිරිසිදුව පවතී කුමක්දේම පණිවිඩය සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂා දියුණු කිරීමයි මේ බුද්ධ අනුශාසනය හෙවත් බුද්ධ ශාසනයයි. මේ පණිවිඩය මිනිසයන් අතර එදා බොහෝ දෙනෙකු අසා පිළිගෙන එහි යෙදී සසරින් මිදුණු අතර අද මේ උතුම් පණිවිඩය අනුගමනය කිරීම තබා බුද්ධ ශාසනය කුමක්දයි හරිහැටි දන්නෝද විරලය. බුදු සසුන රැකිය යුත්තේ තමාමය. සීල සමාධි ප්‍රඥා ගුණ තමා තුළ වැඩීමෙන් නමුත් බොහෝ දෙනා බුදුසසුන රකින්නවායයි කියා තම සිත තුළ තණ්හා මාන දිට්ඨි ඊර්ෂ්‍යා කුහකකම් ආදී අකුසල් සිතවිලි වගා කොට කුසලයෙන් බැහැර වී තමා උසස් කොට සලකා අනුම් පහත් කොටගෙන මොහොතටවත් සිතෙහි එකඟකමක් අත් නොවිඳ මිත්‍යා අදහස් වපුරමින් බුදු සසුන විනාශ කරති මිනිස්්‍ය හද సంతාණයෙන් ಗುಣධම් පිරිහි ගියහොත් මෝහයේ වැලිතලාවෙන් බුදු සසුන සැඟවී යනු ඇත. මිනිස් ලව අඳුරවනු ඇත. බුදු සසුන යටපත් කිරීමේ පුරෝගාමීයෝ බෞද්ධයෝය. හෙවත් මේ සසුන තුළ යෙදී ಗುಣධම් පිරීමට ප්‍රතිඥා දී නමුත් එහි නොයදෙන ගිහි පැවිද්දෝය. බුදු සසුන අඳුරු කිරීමට අන්‍යාගමිකයන්ට නොහැකිය. අප දේශයේ ඉතිහාසය සලකා බැලීමේදී එය ආબોධ කර ගැනීම අපහසු නොවේ. තුනරුවන් ගුණ හඳුනාගත් ශ්‍රද්ධාව ඇති වීරියවත් පින්වතුන්ට මේ බුදු සසුනෙහි යෙදී ඒ තුලින් මෙලව ශාන්තිය, පරලොව සුගතිය, ශාන්ත නිවන යන මේ ත්‍රිවර්ග සැපයෙන් සැනසෙනු හැකිය. මේ කුඩා දහම් ගතෙන් බුදු සසුන සහ එහි යෙදීම පිළිබඳව නිර්වුල් අවබෝධයක් ඔබට ලැබේ. මෙපමණ කලක් හෝ බුදුසසුන ලක්දිව රැකුණේ අපේ අතීත භික්ෂූන් වහන්සේලා හා ආදී මුතුන් මිත්තෝ දිවි පරදුවට ගියත් ශීල සමාධි ප්‍රඥා තම සිත්වල රැකගත් හේිනි. මෙයින් අපට තේරුම් ගත හැකි කරුණක් වනුයේ මේ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි බුදු සසුනෙහි නොයද වූ සිත බුදු සසුනෙහි අවසානයේ බවයි. ග්‍රන්ථ කර්තෘ පූජනීය ස්වාමින් වහන්සේ පාපය කුසලය නුවණ ගැන බුද්ධ වචනයට අනුවම කරුණු පැහැදිලි කර ඇත්තේ කාටත් වැටහෙන අයුරිනි. ගරු ස්වාමින් වහන්සේගේ විවේක බුද්ධිය පන්හිඳ තුළින් දහම් ග්‍රන්ථකරණයට යෙදවීම ධර්මකාමී හැමගේ අමන්දා නන්දයට හේතු වනු නොඅනුමානය. සම්බුදු සසුන පිළිබඳ තම දිවි මඟෙහි මුල් යුගයෙහිදී දැන එම තරුණ කල බුදු සසුනෙහි උපරිම යෙදීමට හැකි පැවිදි උපසම්පදාව ලබා අද මහා තේර බවට පත්ව ව්‍යක්ත විශාරද බහුසුත ධර්මදර විනයදර ධර්මානුධර්ම ප්‍රතිපන්න ශ්‍රමණ ගුණයන්හි පිහිටි සංයමින් වහන්සේ නමක්ව මුක පරම්පරාවෙන් පැවතා ත්‍රිපිටක බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කළ සිංහල මහරහතන් වහන්සේලා රැස් වූ මාතලේ අලුලෙනට නුදුරුව රජගල්ලෙන වැඩ සිට නිහඬව සිදු කරන ධර්ම සේවයට අපගේ নমස්කාරය වේවා. ගත්කතුවර පූජනීය ගල්ගමුවේ ශාසන සිරි යතිවරයන් වහන්සේටද මේ මුද්දණය සඳහා කාලය ශ්‍රමය ධනය යෙද වූ සැමටද මෙය කියවා බුදුසසුනේහි අරතවත්ව යෙදීමට උත්සාහ ගන්නා සැමටද බුදුසසුනේහි තව තවත් යෙදීමට ශක්තිය ලැබේවා. චිරං තිට්ඨතු ශාසනං මෙයට සසුන් ලැබී රම්මුතුගල බුද්ධ වංශ ස්වාමින් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සියලු අකුසල් නොකිරීමද කුසලයට පැමිණීමද තමසිත පිරිසිදු කිරීමද යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. හෙවත් පිළිපැදිය යුතු අනුගමනය කළ යුතු බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම මාර්ගයයි. එය ශීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය කියාවේ. සීලයෙන් පවින් වැළකී. සමාධියෙන් කුසලයට පැමිණේ. ප්‍රඥාවෙන් සිත පිරිසිදු වේ. පොදු වේගත් කල සීල සමාධි ප්‍රඥා යන තුනෙන් ලෝභ දේශ මොහ දුර වේ. සියලු ලෝක සත්වයා විපතට හෙළන, දුකට ඇද දමන, නැවත නැවත පව් කරවන, පව් කරවා මෙලොවත් පරලොවත් දුක් ලබා දෙන, සතර අපායට යවන සසරේම බැඳ තබන නිවන්ට යන්න නොදෙන ලාමක නින්දිත ධර්මවලට කෙලෙස් යයි කියනු ලැබේ. එම කෙලෙස් 1500ක් බව ධර්මයේ තුලින් පෙන්වා ඇත. එම 1500 ත්‍රස්තවාදී කල්ලියක් මෙනි. ලෝභ දේශ මොහ එම කල්ලියේ නායකයෝ වැනියි. සත්වයා ගස නම් ලෝභ දේශ මොහොෙහි ප්‍රධාන අතු තුනයි. ඉතිරි කෙලෙස් කුඩා අතුරු කිලිවැණිය. ප්‍රධාන අතු තුන කපා දැමීමෙන් සියලු කුඩා අතු විනාශ වේ. කඳ පමණක් ඉතිරි වේ. එමෙන්ම ලෝභ, ද්වේෂ, මෝහ යන තුන දුරු වීමෙන් අනෙක් සියලු කෙලෙස් දුරු වේ. තවත් ක්‍රමයකට කියනවා නම් ශීලයෙන් ද්වේෂයත් සමාධියෙන් ලෝභයත් දුරු වේ. ප්‍රඥාවෙන් මෝහය දුරු වේ. මොන හේතුවක් නිසා හෝ සතෙකුගේ ජීවිතයෙන් ප්‍රාණය තලකොලොත් හෙවත් මරණයට පත් කළොත් ඒ කරන්නේම ද්වේෂයෙන්. නමුත් ඊට පෙර මස් රසයට හෝ මුදල් ලැබීමට ලෝභය ඇතිවේ. සතුන් මැරීම පවක් වරදක් බව නොදැනීම නම් වූ මෝහය ඇතිවේ. එහෙත් සත්වයා කෙරෙහි කරුණාව මෛත්‍රියක් ඇතොත් කිසි විටක මැරිය නොහැක. අනුන් කෙරෙහි මෛත්‍රියක් ඇත්නම් කිසිවෙකුට සොරකමක් කළ නොහැක. ඒ නිසා ද්වේෂයෙන් සොරකම සිදුවේ. එහෙත් වස්තුවට ආශාව ඇතිවීම ලෝභයයි. එය හොරෙන් ගැනීම වරදක් වන වැටහීම මෝහයයි. අනුන් සතු බිරියක් සමග වැරදි ලෙස හැසිරීම නිසා සැමියා සතුටු වන්නේ නැහැ. පර පුරුෂයන් සමග වැරදි ලෙස හැසිරීම නිසා ඔහුගේ බිරිඳ සතුටු වන්නේ නැහැ. එසේනම් ඒ අය කෙරෙහි මෛත්‍රිය ඇති අයෙකුට කිසි විටක පරදාර පරපුරුෂ සේවනයක යෙදෙන්න බෑ. මෛත්‍රිය නම් අනුන් සුවපත් වනවාට ඇති කැමැත්තයි. නමුත් පරදාර පරපුරුෂ සේවනය නිසා තම බිරිඳ වරදෙහි යෙදීම නිසා සැමියා තම සැමියා වරදෙහි බැඳීම නිසා බිරිඳත් නොසතුටු වීම ඔවුන්ට සැපයක් නොවේ දුකක්. එසේ දැන දැන යමෙක්ය කරන්නේ නම් ද්‍රෝහිකමකි. ද්‍රෝහිකම යනු ද්වේෂ කිරීමයි. එහෙත් කාම සැපයට ඇලුම් කිරීම ලෝභයයි. ඒ වරදක් බව නොදැනීම හෝ එහි විපාක නොදැනීම මෝහයයි. බොරු කීමද කිසිදා මෛත්‍රියෙන් කළ නොහැක. අනුන් රැවටීම ඔවුන්ට කරන හොඳක් නොවේ නරකකි. එසේනම් නරක දෙයක් අයහපතක් කළ හැක්කේ द्वේෂේ. එහෙත් යමක් ළමා ගැනීම හෝ තමා සතු දෙයට ඇති ලෝභය නිසා බොරු කීමට පෙළඹේ. එහි ආදීනව නොදැනීම මෝහයයි. මත්වතුර බීම නිසා තමාගෙන් අනුන්ට වන පීඩාව, හිරිහැරය දැන අනුන්ට තම මව්පියන්ට දරුවන්ට බිරිඳට මෛත්‍රියක් ඇති කෙනෙකුට මත්වතුර බීමට නොහැක. එසේ කරන්නේ නම් ඔහු මෛත්‍රිය නැත්තේකි. මෛත්‍රිය නැතිව පව කෙරේ නම් එය द्वේෂයෙන් කරන දෙයකි. එහෙත් ඒට ඇති ආශාව ලෝභයයි ආදීනව නොදැනීම මෝහයයි. මේ පස්පවම කිරීමෙන් ජනිත අකුසල කර්මයෙන් තමන්ට ලැබෙන්නේම අපා දුක් ඇතුළු දුක් විපාකයි. තමාට තමා වුණ දුක් ඇති කර ගන්නවා නම් ඔහු තමාට මෛත්‍රිය නැත්තේකි. තමාට හෝ අනුන්ට සැප කැමති වීම මෛත්‍රිය මෙන්ම තමාට හෝ අනුන්ට දුක් කැමති වීම ද්වේෂයයි. මේ පස්පව වේර ධර්ම හැටියට දේශනා කර ඇත. පංච වේරානි. වේර නම් වෛරයයි. වෛරය නම් ද්වේෂයේම දරුණු අවස්ථාවයි. ඒ පහ වේර ධර්ම වශයෙන් වදාලේ ඒ පහම ද්වේෂය ඇතිවීමට හේතු නිසා. පස්පවින් වැළකීම සීලයයි. එබැවින් සීලයෙන් द्वේෂය දුර වේ. පළවෙනි ධානයේ පෙන්වන තැන පළමුවෙන්ම පෙන්වන්නේ විවිච්ඡේව කාමේහි යනුවෙනි. කාමයෙන් වෙන් ඊට පසුවයි විවිච්ඡ අකුසලේහි ධම්මේහි යනුවෙන් වදාළේ. අකුසල ධර්මයන්ගෙන් වෙන්ව යනු द्वේෂය ඇතුළු අකුසල ධර්ම කාමච්ඡන්දනං වූ ලෝභය සමාධියට විරුද්ධ අකුසල ධර්මයක්. ද්වේෂය ඇති වන්නේම ලෝභය නිසායි. ලෝභය නැතිනම් ද්වේෂයකුත් නැත. ඒ නිසායි අනාගාමී මාර්ගයෙන් කාමරාගණං වූ කාමාශාවණං වූ ලෝභය සමග පටිඝණං වූ දේශය දුරවන්නේ. සැමියා බිරිඳගෙන් බිරිඳ සැමියාගෙන් දරුවෝ මව්පියන්ගෙන් මව්පියෝ දරුවන්ගෙන් වෙනත් යම් යම් අය වෙනත් අයගෙන් යමක් බලාපොරොත්තු වෙනවා. එසේ බලාපොරොත්තු වීම ලෝභය නම් ඒ කැමැති වන දේ බලාපොරොත්තු වෙන දේ ඊට නොවීමෙන් ඇතිවන්නේම නොසතුටයි අමනාපයයි ඒ ද්වේෂයයි. ඒ සියුම් ලෙසනොත් ප්‍රකට ලෙසනොත් සිදු වෙනවා. මේ අනුව ආශාවන් සිතේ තිබෙනතුරු සමාධිය ලැබෙන්නේ නැහැ. ආශාවලින් පිරුණු කෙනාගේ සිත නිතරම නොසන්සුන්. සිත සංසුන් වන්නේ ආශාවන් යටපත් වීමෙන්ය. සමාධියෙන් ලෝභය දුරු වෙනවා කියේ නිසා මෝහයයි ප්‍රඥාවයි දෙක ආලෝකයේ අඳුරයි වගේ ආලෝකයේ ඇතිවීමෙන් අඳුර දුරු වෙනවා වගේම ප්‍රඥාවෙන් මෝහය දුරු වෙනවා පාප යනු මොනවද ආශාව තරහ මුලාව හෙවත් නොදැනීම මාන්නය ඉරිසියාව මසුරුකම ගුණයට නොමැමීම ලැජ්ජා නැතිකම, වැරදි කිරීමට බය නැතිකම, නොසන්සුන්කම, පසුතැවිල්ල, කම්මැලිකම, සැකය, වෛර කිරීම, පලිගැනීම, එකට එක කිරීම, ಗುಣ කිය යුතු අයගේ අගුණ කීම, අගුණ කිව යුතු අයගේ ಗುಣ කීම, තම වරද නොදැකීම, අනුන් පෙන්වා දුන් විට වරද පිළිනොගැනීම කළ වරදට සමාව නොගැනීම ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම ගරු කළ යුතු අයගේ කීම පිළිනොගැනීම කළ යුතු හොඳ දේවන දාන සීල භාවනාදිය නොකිරීම කරන්න එපායයි කියන වැරදි දේ කිරීම කපටිකම වංචාව ධර්මයට අකමැති බව අධර්මයට කැමැති බව බාලදේ වටිනාදේ හැටියට පෙන්වීම විකිනීම සතුන් මැරීම මැරවීමට අනුබල දීම, මරණවාට කැමැති වීම, සොරකම් කිරීම, කරවීම, එයට අනුබල දී එයට කැමැති වීම, දුරාචාරය, මත් වතුර, මත් කුඩු, මත් ගුලි, මත් දුම් ආදිය ගැනීම, බොරුව, කේලම, පරුස වචන කීම, හිස් වචන කීම, අනුන් සතු දේට ආශා කිරීම, මිත්‍යා හැවත් වැරදි ලෙස දැකීම වෛර කිරීම යන සියල්ල කිරීම කරවීම අනුබල දීම ඒවාට කැමති වීම ඒවා අනුමෝදන් වීම එමෙන්ම මව්පියන්ට නොසලකීම කැපීම් කෙටීම් ගැසීම් බැනීම් රැවීම් ගෙරවීම් බලහත්කාරකම් කිරීම මේ ආදී යම් යම් දෙයක් Tamanට හෝ අනුන්ට හෝ මෙලවට හෝ පරලවට හෝ අවැඩ පිණස පවදීද අහිත පිණස පවතීද දුක් පිණස වේනම් ඒ සියල්ල පව්ය කොටින් කියතොත් තමන්ට හෝ අනුන්ට හෝ මෙලවට හොඳ පරලවට හොඳ වුණත් කියන කරන සිතන යම් දෙයක් ලෝභයෙන් යුක්තනම් ද්වේෂයෙන් යුක්තනම් මෝහයෙන් යුක්තනම් ඒ සියල්ල පාප ධර්මයි පරමාර්ථ වශයෙන් ලෝභය මුල්ව ඇතිවන සිත් 8. ද්වේෂය මුල්ව ඇතිවන සිත් 2. මෝහය මුල්ව ඇතිවන සිත් 2 යන සිත් 12 මග එක්ව යෙදෙන සිතවිලි 14 සහ කුසල් සිත්වලත් යෙදෙන ඇතන් සිතවිලි අකුසල් වෙනවා. ඉහතින් දක්වා ඇත්තා වූද වැරදි අය සම්මත දේ. ලෝභ දේශ මෝහ මුල්ව සිත කය වචනයෙන් සිදු කරන විට මෙම අකුසල් සිත් 12 එක් පුද්ගලයෙකුගේ సంతානය තුල ඇතිවෙන වාර ගණන මෙතකයි කියා ගණනින් දැක්විය නොහැක. එනිසාම අප්‍රමාණ සත්වයෝ නැවත නැවතත් අපායවලම උපදිනවා. මිනිස් ලොව උපන්නත් අල්පායුෂ ඇතිව, දුර්වරණව, අල්පේ ශාක්‍යව, දිලිඳුව, අඩු කුලවල, නුවණ මදව, මන්ද බුද්ධිකව, අංග විකලව ඉපදී පවටම බර වී ධර්මයට ද්වේෂ කරමින් අධර්මයෙන් කටයුතු කරමින් අප්‍රමාණ දුක් විඳින නිසා ඒ දුක් වලින් සත්වයන් මිදවීමේ මහා කරුණාවෙන්ම සියලුම පවුන කරන ලෙස බුදුරජාණන් වහන්සේලා අනුශාසනා කරනසේක සියලු පව් නොකිරීම සම්මා සම්බුදු බව පසේ බුදු බව ශ්‍රාවක බුදු බව ලබන පිළිවෙත නිසා සියලුම බුදුරජාණන් වහන්සේලා අනුගමනය කළ ගමන් කළ දේශනා කළ ධර්ම මාර්ගයයි. ඊළඟට කුසලස්ස උපසම්පදා. කුසලයට පැමිණීම. කුසලයට පැමිණෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ විසින් මහණෙනි අග්‍රයයි දැනගත යුතු දීර්ඝ කාලයක් සිට පවතින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ වංශයෙන් පැවතෙන්නා වූ නුවණැති කිසිවෙකු ඉවත නොදැම්මා වූ දැන්ද බැහැර නොකරන අනාගතයේත් බැහැර නොකරන්නා වූ මහා දාන පහක් තිබෙනවායයි හඳුන්වා දුන්සේක. යමෙක් සතුන් මැරීමෙන් සොරකමින් දුරාචාරයෙන් බොරුවෙන් මත් වතුර බීමෙන් වැළකුණේ නම් ඔහු අප්‍රමාණ සත්වයන්ට අභය දෙන්නෙක් වෙනවා. අවෛරය දෙන්නෙක් වෙනවා. නිදුක් බව ලබා දෙන්නෙක් වෙනවා. අප්‍රමාණ සත්වයන්ට අබය දීලා අවෛරය දීලා නිදුක් බව දීලා අප්‍රමාණ වූ අවෛරයට හෙවත් මෛත්‍රියට අප්‍රමාණ අභයට අප්‍රමාණ නිදුක් බවට කොටස්කාරයෙක් වෙනවා. මෙසේ සතුන් මැරීමෙන් වැළකීම පව නොකිරීමයි. එයම අබේදී අවෛරයේදී නිදුක් බවදී අප්‍රමාණ නිර්භය භාවයට අප්‍රමාණ මෛත්‍රියට අප්‍රමාණ නිදුක් භාව වූ සැපයට කොටස්කරුවෙක් වීම කුසලයට පැමිණීමයි. මේ විදියට සොරකමෙන්, දුරාචාරයෙන්, බොරු කීමෙන්, මත්වතුර බීමෙන් වැළකීම පව නොකිරීමයි. එයින්ම අප්‍රමාණ සත්වයන්ට අභය අවෛරය නිදුක් බව දීම කුසලයක් වන බැවින් එහි විපාක වශයෙන් අප්‍රමාණ අභය අවෛරය නිදුක් බව ලැබීම කුසලයට පැමිණීමයි. මේ අයුරින්ම ලෝභ නොකිරීම, පව නොකිරීමයි, ත්‍යාගවන්ත වීම කුසලයට පැමිණීමයි. ද්වේෂ වෛර ක්‍රෝධ පරිගැනීම එකට එක කිරීම ආදී නොකිරීම පව නොකිරීමයි එයින්ම මෛත්‍රී සිත් ඇතිවීම කුසලයට පැමිණීමයි මුලා නොවීම නොරැවටීම මෝඩකම් නොකිරීම පව නොකිරීමයි එයින්ම නුවණ වැඩි වීම මෝඩකම් නොකරන්නේ ප්‍රඥාව නිසා. නුවණැති නිසා එබැවින් ප්‍රඥාව හෙවත් නුවණ කුසලයක් බැවින් කුසලයට පැමිණීමයි. වැරදි අදහස් නොගැනීම පවු නොකිරීමයි. එයින්ම නිවැරදි අදහස් ඇතිවීම කුසලයට පැමිණීමයි. මාන්නේ ඇතිකර නොගැනීම පවු නොකිරීමයි. එම නිහතමානීකම බැවින් කුසලයට පැමිණීමයි. ඉරිසියා නොකිරීම පවුණු කිරීමයි. ඉරිසියා නොකිරීම මුදිතාව ඇතිවීමයි. ඉරිසියාව නම් අනුන්ගේ සැප දියුණු උගත්කම වර්ණවත් බව කුලවත් බව ධනවත් බව නොඉවසීමයි. අනුන්ගේ දියුණුව සැප උගත්කම වර්ණවත් බව කුලවත් බව ධනවත් බව දැක සතුටු වීම මුදිතාවයි. එයින්ම කුසලයට පැමිණීම සිදුවේ. වංචා නොකිරීම පවුන කිරීමයි. අවංකකම කුසලයට පැමිණීමයි. බැනීම පාපයයි. නොබැනීම පව නොකිරීම කුසලයට පැමිණීමයි. ගැසීම කැපීම කෙටීම පාපයයි. ඒවා නොකිරීම පව නොකිරීම මෙන් කුසලයට පැමිණීමයි. මව්පියන්ට නොසැලකීම පාපයයි. සැලකීම පව නොකිරීම මෙන්ම කුසලයට පැමිණීමයි. පව නොකිරීමත් කුසලයට පැමිණීමත් මෙයවරින්ද කළ හැකිය. අනෙක් අය සතුන්ට හිංසා කරන්න ඕය. අපි හිංසා නොකරන්නෝ වෙමු. අනෙක් අය සතුන් මරන්නෝය. අපි සතුන් නොමරන්නෝ වෙමු. අනෙක් අය අබ්‍රහ්මචාරීහුය. එහෙත් අපි බ්‍රහ්මචාරීහු වෙමු. අනෙක් අය සොරකම් කරන්නෝය. අපි සොරකම් නොකරන්නෝ වෙමු. අනෙක් අය බොරු කියන්නෝය. එහෙත් අපි බොරු නොකියන්නෝ වෙමු. අනෙක් අය කේලාම් කියන්නෝය. අපි කේලාම් නොකියන්නෝ වෙමු. අනෙක් අය පරුස වචන කියන්නෝය. අපි පරුස වචන නොකියන්නෝ වෙමු. අනෙක් අය හිස් වචන කියන්නෝය. අපි හිස් වචන නොකියන්නෝ වෙමු. අනෙක් අය දැඩි ලෝභ ඇත්තෝය. අපි දැඩි ලෝභ නැත්තෝ වෙමු. අන්නේයෝ මිත්‍යා දෘෂ්ටිකයෝය. අපි මිත්‍යා දෘෂ්ටිකයෝ නොවෙමු. අන්නේයෝ වෛර කරන්නෝය. අපි වෛර නොකරන්නෝ වෙමු. අනෙක් අය වැරදි ලෙස සිතන්නෝය. අපි නිවැරදිව සිතන්නෝ වෙමු. අනෙක් අය වැරදි වචන කතා කරන්නෝය. අපි නිවැරදි වචන කතා කරන්නෝ වෙමු. අනෙක් අය වැරදි වැඩ කරන්නෝය. අපි වැරදි වැඩ නොකරන්නෝ වෙමු. අනෙක් අය වැරදි ලෙස ජීවත් වන්නෝය. අපි නිවැරදිව ජීවත් වන්නෝ වෙමු. අනෙක් අය වැරදි දෙයට උත්සාහ කරන්නෝය. අපි නිවැරදි දෙයට උත්සාහ කරන්න ඕවෙමු. අනෙක් අය වැරදි සිහිය ඇත්තෝය. අපි නිවැරදි සිහිය ඇත්තෝ වෙමු. අනෙක් අය වැරදි සමාධිය ඇත්තෝය. අපි නිවැරදි සමාධිය ඇත්තෝ වෙමු. අනෙක් අය වැරදි ඥාන ඇත්තෝය. අපි නිවැරදි ඥාන ඇත්තෝ වෙමු. අන්නයෝ වැරදි විමුක්තිය ඇත්තෝය. අපි නිවැරදිව මිදුන ඇත්තෝ වෙමු. අන්නේ වූ හැකුළුණු සිත් පැත්තෝය. අපි ප්‍රබෝධමත් සිත් පැත්තෝ වෙමු. අන්නේ වූ නොසන්සුන් සිත් පැත්තෝය. අපි සංසිඳුන සිත් පැත්තෝ වෙමු. අන්නේ වූ සැක ඇත්තෝය. අපි සැක නැත්තෝ වෙමු. අන්නේ වූ නිතර කිපෙන්නෝය. අපි නිතර කිපෙන්නෝ නොවෙමු. අන්නේ වූ වෛර බඳින්නෝය. අපි වෛර නොබඳින්නෝ වෙමු. අන්‍යයෝ ಗುಣ මකුවෝය. අපි ಗುಣ මකු නොවූවෝ වෙමු. අන්‍යයෝ එකට එක කරන්නෝය. අපි එකට එක නොකරන්නෝ වෙමු. අන්‍යයෝ ඉරිසියා කරන්නෝය. අපි ඉරිසියා නොකරන්නෝ වෙමු. අන්‍යයෝ මසුරෝය. අපි මොසරු නොවන්නෝ වෙමු. අන්‍යයෝ කපටියෝය. අපි කපටියෝ නොවෙමු. අන්‍යයෝ නැතිගුණ පෙන්වන්නෝය. අපි නැති ගුණ පෙන්වන්නෝ නොවෙමු. අන්නේෝ දරදඬු සිත් ඇත්තෝය. අපි දරදඬු සිත් නැත්තෝ වෙමු. අන්නේෝ අධික මාන්නය ඇත්තෝය. අපි අධික මානය නැත්තෝ වෙමු. අන්නේෝ කියන දේ නොසන දුරුවචයෝය. අපි කියන දේ අසන සුවචයෝ වෙමු. අන්නේෝ පාප මිතුරන් ඇත්තෝය. අපි කල්යාණ මිතුරන් ඇත්තෝ වෙමු. අන්‍යයෝ ප්‍රමාද වූ සිහිය ඇත්තෝය. අපි අප්‍රමාද වූ සිහිය ඇත්තෝ වෙමු. අන්‍යයෝ ශ්‍රද්ධාව නැත්තෝය. අපි ශ්‍රද්ධාව ඇත්තෝ වෙමු. අන්‍යයෝ පවට ලැජ්ජා නැත්තෝය. අපි පවට ලැජ්ජා ඇත්තෝ වෙමු. අන්නේව පවට බය නැත්තෝය. අපි පවට බය ඇත්තෝ වෙමු. අන්‍යයෝ ධර්මය නොදන්නෝය. අපි දහම් දැනුම ඇත්තෝ වෙමු. අන්‍යයෝ කම්මැලියෝය අපි වීරියවන්තයෝ වෙමු. අන්‍යයෝ සිහිමුලා වූ සිහිය නැත්තෝය. අපි සිහියෙන් කටයුතු කරන්නෝ වෙමු. අන්‍යයෝ මෝඩයෝය. අපි නුවණැත්තෝ වෙමු. අන්‍යයෝ තමන් හරියයි සිතාගත් දේ දැඩිව අල්ලාගෙන ඉන්නෝය. අපි එසේ නොවන්නෝ වෙමු. මෙම කරුණෝ සල්ලේක සූත්‍රයේ අසුරුනි. සල්ලේක ප්‍රතිපදාව යනු කෙලෙස් ඉවත් කරන පිළිවෙතයි. මේ කරුණු 44 තුළ මුළු බුද්ධ ශාසනයම ගැබ්ව තිබෙනවා. කිව්වොත් නිවැරදි. විහිංසාදී කරුණු 44ම පාප ධර්මයි. අනෙක් අය මේ පාප ධර්ම වලින් යුක්තයයි ඒ අය පහත් කිරීම හෝ නිඳා කිරීම හෝ ඒ අය වර්ජනය කිරීම නොව කළ යුත්තේ. ඒ අය තුල තිබෙන පාප ධර්ම හොඳට පේන නිසා තමා තුලත් මේ පාප ධර්ම ඇති බව වටහාගෙන පාප ධර්ම ඇති පුද්ගලයෝ නොවේයි බැහැර කළ යුත්තේ තමා තුල ඇති පාප ධර්මයි බොහෝ දුරට තමාගේ වැරදි නොපෙනී අනුන්ගේ වැරදි පෙනීම ස්වභාවයක් ඥානවන්තයා අනුන්ගේ වැරදි දකින විට තමා තුල ඒවා ඇද්දයි බලා ඒවා බැහැර කරනවා එසේ කිරීම සබ්බ පාපස්ස අකරණං නම් වෙනවා. අවිහිංසාති කරුණු 44 තමාතුල උපදවා ගැනීම කුසලයට පැමිණීමයි. කුසලස්ස උපසම්පදා නම් වෙනවා. විහිංසාදී කරුණු 44න්ම සිත අපිරිසිදු වෙනවා. ඒවා බැහැර කර අවිහිංසාදී කරුණු 44 තමා තුළ උපදවා ගැනීමෙන් තම සිත පිරිසිදු වෙනවා. සචිත්ත පරියෝදපණං යයි වදාලේ එයයි. විහිංසාදී කරුණු 44ම නැති වෙනවා. ඒවා අනිත්‍යතාවයයි. ඒවා නිසා සත්වෝ පීඩාවටපත් වෙනවා. ඒ දුක්ඛ ලක්ෂණයයි. ඒවායේ කිසි සාරයක් නැති බව අනාත්ම ලක්ෂණයයි. විහිංසාදිය නිසා දුකකටපත් වීම දුක්ඛ සත්‍යයයි. ඒ විහිංසාවාදී සියල්ලම දුක් උපදවන නිසා සමුදය සත්‍යයයි. විහිංසාදිය දුරු කරන උපාය මාර්ගය ආර්ය සත්‍යයයි. එය මාර්ග සත්‍යයයි. විහිංසාදිය දුරු කිරීම නිරෝධ සත්‍යයයි. මෙසේ යම් දෙයක් වැරදි නම් එය පාපයයි. ඒ දුරු කිරීම කුසලයට පැමිණීමයි. සිත අපිරිසිදු වන්නේ පාපයෙන්. පව දුරු කිරීමම සිත පිරිසිදු කිරීමයි. සචිත්ත පරියෝධපනං සිත පිරිසිදු කරන තවත් ක්‍රම මෙසේ හඳුනා ගනිමු. කල්ක හෝ සබන් හෝ ශැම්පූ ආදී යොදා වතුරින් තෙමා දෙයතේ ඇඟිලි වලින් පිරිමැද සෝදා හිස පිරිසිදු කරගන්නාක් මෙන් අරහං ආදී බුදුගුණ සිහි කිරීමෙන් කෙලෙස් යටපත්ව සිත පිරිසිදු වේ. සබන්ගා අතුල්ලා වතුරෙන් සෝදා ඇඟ පිරිසිදු කරගන්නාක් මෙන් ධර්ම සත්‍යයනය ධර්මයේ මෙනෙහි කිරීම ධර්ම සාකච්ඡාව ධර්මයේ ඇසීම ධම්මානුස්සති භාවනාවෙහි යෙදීමෙන් සිත පිරිසිදු වේ. සබන් රින්සෝ පෙනලගිරිය ආදී යොද අපුල්ලා හෙදිසේදීමෙන් පිරිසිදු වන්නාක් මෙන් සංඝ රත්නයේ ගුණ සිහි කිරීම සුපටිපන්නෝ පාඨයේ සජ්ජායනය හා මෙනෙහි කිරීමෙන් සිත පිරිසිදු වේ. දූවිලි බැඳුණු කැඩවත සෝදා පිරිසුදු කරගන්නාක් මෙන් සීලයෙහි පිහිටා සීලය සිහි කරමින් සීලයේ ගුණ සලකමින් සීලානුස්සති භාවනා කිරීමෙන් සිත පිරිසිදු වේ. උදුනේ දමා රත්කර තලා දුනුකාරම් ජලයෙහි දමා රන් රිදීවර මල ඉවත් කරනාක් මෙන් පරිත්‍යාග කර කර නැවත නැවත ඒ සිහි කිරීම වශයෙන් ත්‍යාගානුස්සති භාවනාවෙන් සිත පිරිසිදු වේ. සිත අපිරිසිදු වන්නේම කෙලෙස් වලින්. පව කරන්නේත් කෙලෙසුණු සිතිනි. සිත කය වචනයෙන් පව නොකිරීම හා දානය, ශීලය, භාවනාව, පින් දීම, පින් අනුමෝදන් වීම, ධර්ම දේශනා කිරීම, ධර්මය ඇසීම, සිල්වත් ගුණවත් වැඩිහිටියයට ගරු කිරීම වත්පිළිවෙත් කිරීම වෙනත් පින්කම් වල යෙදීම කුසලයට පැමිණීම මෙන්ම සිත පිරිසිදු වීම දෙයින්ම සිදුවේ. පරමාර්ථ වශයෙන් කාමාවචර කුසල්සිත 8 රූපාවචර කුසල්සිත 5 අරූපාවචර කුසල්සිත 4 හා කුසල පාශ්චික සිතුවිලි හෙවත් චෛතසික 38 ඉපදවීම කුසලයට පැමිණීමයි. කාමාවචර කුසල් සිත් ඉපදවීමෙන් ඒ මොහොතට පමණක් සිත් පිරිසිදු වේ. රූපාවචර අරූපාවචර සිත් ඉපදවීමෙන් తాවකාලිකව කාලයකට සිත් පිරිසිදු වේ. ලෝකෝත්තර මාර්ගඵල මාර්ග සිත් 8 සහ ඒ සමග යෙදෙන සිතුවිලි ඉපදවීම ස්ථිරව කිසිදා නැවත නොකෙලසෙන පරිදි සිත පිරිසිදු වේ. පවෙන් වැළකී කුසල් කරමින් සමත විදර්ශනා භාවනාවල යෙදෙමි. ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික කෙලෙස් ගුණ ඉවත් වෙවි ගොස් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් බව ලැබීමෙන් ඊතා සුපරිසුද්ධ සිත් ඇති කරගෙන ඒම ජීවිතය ආලෝකමත් කරගෙන සියලුම දුක් වලින් මිදීම ඒතං බුද්ධාන ශාසනං බුදු පසේ බුදු ශ්‍රාවක බුදු උතුමන්ගේ ප්‍රතිපදා මාර්ගයයි පිළිවෙතයි. කරණීය මත්ත සූත්‍රයේ අකරණීය ධර්මයන්ගෙන් වැළකීම පවනු කිරීමයි. කරණීය ධර්ම සිදු කිරීම කුසලයට පැමිණීමයි. එම දෙආකාරයෙන්ම తాවකාලිකව සිත පිරිසිදු වී මෛත්‍රී භාවනාව පාදක කරගෙන විදර්ශනා වැඩීමෙන් මාර්ගඵල ලබා ස්ථිරව සිත පිරිසිදු භාවයට පත්වේ. මහා මංගල සූත්‍රයෙන් සෑම පාපයකටම හේතු වෙන අනුවන බාල අසත්පුරුෂයන්ගේ ඇසුරු නොකිරීමත් පවෙන් වැළකීමත් ඉතිරි මංගල කාරණා වලින් කුසලයට පැමිණ රහත් වීමෙන් සිත පිරිසිදු වීම වදාළසේක. සිඟාලෝවාද සූත්‍රය ව්‍යග්ගපජ්ජ සූත්‍ර ආදී සෑම සූත්‍ර දේශනාවන්ගෙන්ම මේ ක්‍රමයේ දේශනා කර ඇති අතර විනය පිටකය පිළිපැදීමෙන් පවුණු කිරීමත් සූත්‍ර පිටකයට අනුව පිළිපැදීමෙන් කුසලයට පැමිණ අභිධර්මයෙන් සිත පිරිසිදු කිරීමේ ක්‍රමයකට පෙන්වා දිය හැකි අතර මුළු ත්‍රිපිටක ධර්මයේම පවින් වැළකී කුසලයට පැමිණ සිත පිරිසිදු කරන ප්‍රතිපදාව වේ එබැවින් මුළු ත්‍රිපිටක දහමම සබ්බ පාපස්ස ගාථා බව දැනගෙන තෙරුවන් සරණ යාමේ පටන් මුළු බෞද්ධ ප්‍රතිපදාවම සබ්බ පාපස්ස ගාථාවන බුද්ධ ශාසනය බැවින් යමෙක් බුද්ධ ශාසනය රකින්න කටයුතු කරන්නේ නම් කල යුතු එකම දෙය තම තමන් පවින් වැළකී කුසල් කරමින් සිත පිරිසිදු කරගෙන වාසය කිරීමයි එවිට තමාගෙන් බුද්ධ ශාසනය රැකේ. බුද්ධ ශාසනයෙන් තමා රැකේ. එසේ නොකර සබ්බපාපස්ස ගාතාව හත්වර 108 වර දහස්වර ලක්ෂවර ජප කරමින් තම තහඩුවල ලියා ජීවන් කිරීමෙන් බුද්ධ ශාසනය නොරැකේ. සබ්බ පාපස්ස මන්ත්‍රය ජප කරමින් සබ්බ පාපස්ස යන්ත්‍රය පළඳිනවායයි යමෙක් කියන්නේ නම් එයින් කියවන අර්ථය නම් සියලු පාපයේ යන්ත්‍රය පළඳිනවා යනුයි. එහෙත් මහා සාගරය, මහ පොළොව මෙන් පැතුරුණු අර්ථයක් ඇති සබ්බ පාපස්ස අකරණ මන්ත්‍රය ඉගෙන සබ්බ පාපස්ස අකරණීය වූ ප්‍රතිපත්තිමය යන්ත්‍රය පළඳින හැටි මේ පුංචි දහම් පොතෙන් පෙන්වා දුනිමි. එසේනම් දැන් ඔබ සබ්බ පාපස්ස අකරණ දහම් මන්ත්‍රය ඉගෙනගෙන සබ්බ පාපස්ස අකරණීය යන්ත්‍රය පළඳින්න හෙවත් පිළිපදින්න එවිට ඔබේ සියලු અભිහෘදිය සිද්ධ වේවි සියලු දුකින් මිදී උතුම් සැනසීමම ලැබේ ඒ සඳහාම ඔබට හොඳ නුවණ පහළ වේවා සාධු සාධු සාධු